ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ සාගෝ සරණසෝ මහා විහාරය යන උබල විහාරාධිපති රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජ්‍ය සාග අහංගම රත්නසිරි නායක ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා සන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා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 යතරිදං හික්ඛවේ අනුയോഗෝ කුසලානං ධම්මානං අනනුയോഗෝ අකුසලානං ධම්මානං ශ්‍රද්ධාවන්ත සින්වත්නි මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සූත්‍ර දේශනාවක පාඩයක් අපු විසින් අද ගුවන් විදුලි ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් ඉදිරිපත් කළේ අංගුත්තර ඒකක නිපාතයේ සමාද වර්ගයේ කුසලාන යෝග සූත්‍රයේ මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ මේ සූත්‍ර දේශනාවට හුඟක් දෙනකොට කියනවා මොකන්ද කුසලයේ කියන්නේ බුදුහාමුදුරු වදාරනවා නාහං වික්ඛවේ අඤ්ඤං ඒක ධම්මාන්ති සමුපස්සාන යෝ එවං මහතු අත්හාය සංවර්ධති මහණෙනි මම වෙන කිසිම ධර්මයක් නැතිනේ නැහැ මහත් වූ අර්ථය පිණිස පවතින මොකද යතිදන් වික්ඛවේ අනුයෝ ලෝකුසලානං මේ කුසල ධර්මයන්හි යෙදීමක් අනන්‍යෝගෝ අකුසලානං ධම්මාන අකුසල ධර්මයන්හි මේදීමත් කියන කාරණය තරම් අපට යහපත පිණිස පවතින අර්ථය පිණිස පවතින මේ කිසිම දෙයක් මම දකින්නේ ඔන්න තියෙනදී බුදුරජාණන් වහන්සේ කුසලයේ පිළිබඳව දේශනා කරපු හැටි දැන් අපි බලන්නට ඕනේ අපි මුලක් සමාජ කතා කරන දේවල් කුසලයේ සාහිත්‍යය කුසලයේ සහ නැතින වචන දෙක අපි වෙනසක් නැතිව එකම දෙයක් සඳහා භාවිත කරනවා. අපි තේරුම් ගන්නට ඕන මේ කුසලයේ සහ මේ කියන්නේ එකක්ද එහෙම නැත්නම් දෙකක්ද කියන එක. ඒක තේරුම් ගැනීම මේ ධර්ම මාර්ගයට යොමු වෙන්නට පිළිපදින්නට ප්‍රයෝජනවත් වෙනවා. අපි දැන් බලමු බුදුහාමුදුරුවෝ ඉන්න ගැන දේශනා කරපු තැන. මේ තැන් වල ඉන්න ගැන දේශනා කරා. පාලි වචනය ශුන්‍ය. ශුන්‍ය කියන වචනේ ගැන සුවක් සඳහන් වෙනවා. එක තැනකදී දේශනා කරනවා මා භික්ඛවේ ශුන්‍යානං භායිත්‍ත. මහණෙනි, ඉනක බය වෙන්න එපා. එයි උපස් ඒකං භික්ඛවේ අධිවචනං. මේ ශුන්‍ය කියලා කියන්නේ සැපයට පාවිච්චි කරන තවත් වචනයක්. එනට බය වෙන්න එපා. සිල කියලා කියන්නේ සැපයට පාවිච්චි කරන තහස් වචනයක්. එතකොට දැන් සීලතුන්ට පේනවා සීල සම්බන්ධ වෙලා තියෙන සැපයක් එක්ක. එක්තරා දෙවියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රකාශ කරනවා උපනීයති ජීවිතම අප්‍රමායු දරුණුකනී තස්සන සම්පිතානා ඒසං භයං මරණේ තෙක්මානෝ පුඤ්ඤානි කෛලාස උතාවාන මේ ජීවිතය ක්‍රමයෙන් ගත වෙගෙන යනවා අපේ ආයුෂ උපනියති ජීවිත මප්පමායු මේ කෙටි කාලයක් තියෙන මේ ජීවිතේ ගෙවිගෙන යනවා දරුපනීතස්ස නසංතිතාන ජරාවට පත් වෙච්ච කෙනෙකුට ඊටක් නැහැ ඒතං භයං මරණයේ තිස්සමානෝ මේක දියගෙන දෙන එකක් ඇතියට මරණේ මරණේ හිලා දකින සුද්ධලය විඥානි කෛරාස සුඛවහන සැප ලබා දෙන ඉන්කරන්න විඥානි කෛරාස සැප ලබා දෙන ඉන්කරන්න ඉති කාලයක් ගත කරන්න පුළුවන් මේ ජීවිතය අප්පන් ආයු කෙටි කාලයයි ආල්සිය බොහොම කෙටි. ඒකත් ගත වේගෙන යනවා. එතකොට ජරාවටපත් වෙනවා. ජරාවටපත් වෙනකොට ආරක්ෂාවක් නැහැ කාටවත් ඒක නවත්තන්න බෑ. මේක බියක්. ඒකන් භයන් මරණයට සමානයි. මේක මරණය හිදා දකින්න පුද්ගලයා උදාහරණයක් කරනවා. මොන විදියකින්ද සුඛාවහන්නේ. හිමේ ස්වභාවය එතන තියෙන්නේ සුඛාවහන්නේ සැප ලබා දෙන. සැප ලබා දෙන කී කරන්නේ. මේක දෙවියන්ගේ ආකල්පය. බුදුරජාණන් වහන්සේ මේ විදිහට වෙනස් කළා. බුදුහාමුදුරුවෝ ඒ විදිහටම ප්‍රකාශ කළා මේ කෙටි කාලයේ ගෙවිගෙන යනවා ජරාවට පත් වුනහම ආරක්ෂාවක් නැහැ මේක මරණය ගැන දෙන දෙයක් ඇටියෙද මරණයට සමීප වීමක් ඇටියෙද දැකලා ඒකට දිය වෙලා මොනවද කළ යුත්තේ? ලෝකා නිකං පජහේ සම්පිතෙක්කේ ශාන්තිය බලාපොරොත්තුෙන් නිවන බලාපොරොත්තුෙන් ලෝකානිසය අත්හරින්න. බුදුහාමුදුරේ දේශනා කරේ නෑ කින් කරන්න කියලා මේ නිවන බලාපොරොත්තුෙන් ලෝකානිසය අත්හරින්න කියන්නේ. මෙතන තියෙනවා වැදගත් කාරණා දෙකක් තියෙනවා. දෙවියාගේ ආකාංශය බුදුරජාණන් වහන්සේගේ අවවාදයයි. දෙවියන්ගේ ආකල්පයේ ඉන්නේ සීනස් කරලා සැක බලාපොරොත්තු වීම. භවය බලාපොරොත්තු වීම එතන තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භවය බලාපොරොත්තු වීම නෙමෙයි ලෝකාමිසේනි ලෝකයේ තියෙන ඇලීම් බැඳීම් කාම වස්තුන්ට තියෙන ඇලීම් බැඳීම් දුරු කරගෙන සාන්තිය බලාපොරොත්තු වීම. ලෝකයෙන් විදීම භවයෙන් විදීම එතකොට තින්වත් දැන් පැහැදිලි වෙන්න ඕන ඕන දින කියන්නේ මොකක්ද පිටේ කියන්නේ මොකක්ද දින කියලා කියන්නේ භවය බලාපොරොත්තුෙන් සසර බලාපොරොත්තුෙන් සසර සැප විපාක බලාපොරොත්තුෙන් කරන යම් යම් ක්‍රියා කුසලයේ කියලා කියන්නේ මේ සසර දුකින් මිදීමේ බලාපොරොත්තුෙන් යොමු වන ප්‍රතිපදාව කුසල ප්‍රතිපදාවයි ඒක ප්‍රතිපදාවක් මේක කිසියම් පැතිරීමක්. සැපේ බලාපොරොත්තුෙන් පැතිරීමක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලිව දේශනා කළා ඉන නෙවෙයි වඩන්නට ඕන කලේසිදී සිල්ගත් කිරීම නෙවෙයි කුසල් වැඩි වීම. කුසල් වඩන්නට යවාද කෙරේ දේශනා කරේ. අකුසලං වික්ඛවේ පදහත මහණෙනි අකුසල අත්හරින්න සත්වා දික්ඛවේ අකුසලම් පජායති. අකුසල අත්හරින්න පුළුවනි. නෝචේතං සක්ඛා අභවිස්ස අකුසලම් පජහිතුනි. නාහං එවං වදීය. ඔබට අකුසල අත්හරින්න බැරි නම් මම එහෙම අත්හරින්න කියලා කියන්නේ නෑ. බලන්න කිව්වහම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැටි ඉන සහ කුසලය. අපි දැන් තේරුම් ගන්න තුන අපි මොකන්ද කරන්නේ? අපි යසක් කාලේ නොයෙක් දේවල් කරනවා. ඒ කරන දේවල් හොඳ හිතින් කරනකොට කුසල. ඒ ඇත්තෝ තුරණ බඳිනවා. ඒ තුරණ බඳින ඇත්තෝ හොඳ හිතින් තුරණ බඳින්න ඕන. කෙනෙකුට යහපතක් වෙන්නේ කියලා මේ මාර්ගයෙන් කෙනෙක් සුමගට යොමු වේවා. කෙනෙකුට පහන් සිටිවිලි පහළ වේවා කියන හොඳ හිතින් ඒ කටයුතු කරනකොට ඇත්තට පින් පහළ වෙනවා. පින් ඇති වෙනවා. පින් ලැබෙනවා. කුසල චේතනා මෙතක් පතක් වුණත් ඒ විදිහට සකස් කරනකොට ඉන්නක් ඇති වෙනවා. මොකද හිතින් කරන දේවල් නේ ඒවයින් තින් ලැබෙනවා. ඉතින් මේ තින් ඇස්තිරීම සමනතුන් නිවන් ලැබීමට හේතු වෙන්නේ නැහැ. ඒකට තියෙන කුසල ප්‍රතිපදාවක්. ඒ කුසල ප්‍රතිපදාව කියන්නේ නෑ. කුසල ප්‍රතිපදාව කියන්නේ නැතුව හිමිතරක් කරලා අවදාවත් සංසාරේ නිදෙන්න පුළුවන් කමක් නෑ. එතකොට පින්වත්නි ඔය දින ගැන කියනකොට පුණ්‍යක් ක්‍රියාවන්ති 10ක් කියනවා. ඒකට කියනවා දස දස පුණ්‍යක් ක්‍රියාවන්ති කියනවා. දස පුණ්‍යක් ක්‍රියාවන්ති කින්තරන්න කාරණා 10ක්. ඒකක් තමයි ඒවත් වහා ඇති දානං සීලං ච භාවනා පත්තිපත්තා නෝදනා වියවස්ථාපචායන්ති දේශනා සුති දිට්ඨි දූ කියලා. දානය ඥානය කියන්නේ කුමන ක්‍රියාවක්? ඒක කුසල ක්‍රියාවක් කරගන්නත් පුළුවන්. නමුත් දානීය දන් දෙන ඇත්තා කිසියම් භවයක් බලාපොරොත්තු වෙන සතර සැප විපාක බලාපොරොත්තු වෙන ඒ කටයුත්ත කරනවා නම් ඒක විනාශ විනාශ ක්‍රියාවක්. ඒ බොහෝ දෙනා දන් දෙනවා. ඒ දන් දෙන්නේ යමක් බලාපොරොත්තු වෙන. කුණු දෙයක් දීලා ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා සමහරවිට. සමහර විට මට මේ ආසනයේ යම් යම් අනුපාඩු ගන්න ඇති වුණේ මේ දන් නොදීපු නිසා ඒ නිසාම ලබනාත්මයක් ටිකක් ලැබෙන්න වැඩිපුර දන් දෙන්න පුළුවන් කියලා දන් දෙනවා. ඉතින් මේ භවයේ බලාපොරොත්තුෙන් කරන දේ කොහොම වුණත් භවයේ බලාපොරොත්තුෙන් හරි පොඩ දෙයක් කිරීම අකුසලයක් කරලා පවක් කරලා දුගතිගාමී වෙනවට වඩා බොහොම වටිනවා. දැන් මාර්ගඵල ලබන්නට උනත් සුදු සුස්ථාන උත්පත්ති ලැබෙන්න ඕනේ. දැන් අස්ස දිස්සක්ෂණ කියලා ස්ථාන හයක් අටක් තියෙනවානේ. අස්ස දිස්සක්ෂණ කියන්නේ එතන කියන්නේ මොහොත. දිස්සක්ෂණ කියලා කියන්නේ අයහපත් මොහොතක්. මොහොත කියන්නේ බොහොම කෙටි කාලයක්නේ. අපි මේ යන සංසාර ගමනේ හැටියට මේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා ගත කරන්නේ කෙටි කාලයක්. ඉතින් එහෙම කෙටි කාලයකට කියන්නේ ක්ෂණය කියලා. ඉතින් අස්ත දුෂ්ටක්ෂණ තියෙනවා. නරක මොහොතවල් නරක උත්පත්ති ස්ථාන කාල පරිච්ඡේද 8ක් තියෙනවා. නරකයේ උපන්නෝතින් මාර්ගඵල ලබන්න මේ ධර්මයේ ඉගෙන ගන්න, පුහුණු කරන්න, වර්ධනය කරන්න ඉඩ පහසුකම් නැහැ. ඒකට ප්‍රේත ලෝකයේ උපන්නෝතින් ඒ පහසුකම් ඇත්තේ නැහැ. තිරිසන් ලෝකයේ උපන්නෝතින් ඒ පහසුකම් ඇත්තේ නැහැ. ඊළඟට අරූප අසඤ්ඤතලෙන් උපන්නතුන් මේ පහසුකම් ලැබෙන්නේ නැහැ. ප්‍රත්‍යන්ත දේශයක උපන්නතුන් ඒ පහසුකම් නැහැ. ඉන්ද්‍රිය විකලස්යක් වුණොත් මේ පංචේන්ද්‍රිය ඉන්ද්‍රිය පහ විකල වුණොත් ඔය ධර්මයේ හරියට දකින්නත් බෑ. බුදුරුව දකින්න බෑ. බණ පොතක් කියවන්න බෑ. මනස් අහන්න විදියක් නැහැ. එතකොට ඒ ඇත්තට මේ පංචේන්ද්‍රියන්ගේ විකලස්ය නිසා මේ ධර්මයේ පිළිපදින්න බැරුව යනවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙනෝදී උච්චර හොඳ ධර්මයක් තිබුණත් ලෝකේ පහළ වෙලා ඒ ධර්මයට හිත නැගෙන්නේ නැහැ. අබුද්ධෝත්පාද කාලයේ උත්පත්ති ලැබුවොතින් ධර්මයක් නැති කාලයක ඉතින් ඒත් කොහොමද ධර්මයේ පිළිපදින්නේ? ඒවා තමයි අස්ස දුෂ්ටක්ෂණ කියන්නේ. ඒ අස්ස දුෂ්ටක්ෂණ වලින් මිදෙන්නට සිහිනවල කරනවා. ඒ නිසා කුසලය නොවැඩුවත් කිං වැඩුවාම කිං වර්ධනය කරාම පුණ්‍ය කටයුතු කරනකොට අර නරක ස්ථාන වලින් මිදලා හොඳ ස්ථානයක උපත් ලැබෙනවා. මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙනවා. අංග සම්පූර්ණ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණාම ඉතින් ඒකට පුළුවන් කොහොම හරි මේ සතර දුකින් මිදෙන මාර්ගයට යොමු වෙන්නේ. ඒ නිසා ඒකත් වැදගත්. මේ කිරීම. දානයක් දෙනකොට ඒ දන් දෙන ඇත්තා විවිධ අදහස් වලින් යුතුව දන් දෙනවා. සමහරු අත්හැරීම පුරුදු කරගන්නවා. සමහරු යමන් බලාපොරොත්තු වෙන සතර සතර භාග බලාපොරොත්තු වෙනවා. ඒ කොහොම දුන්නා දන් දෙන හැට හොඳ හිතින් දන් දෙන්නට ඕන. දැන් දානේ දීවීමක් තියෙනවනේ කුජලිංග වශයෙන් තුන්දෙනේ. දාන දාසු, දාන සහාය, දාන පටි කියන. දාන දාසු කියන්නේ දෙන දෙයක බහල් වෙලා දෙන එක. Tamanta කන්න පුළුවන් දෙයක් නෙවෙයි. Tamanටත් කන්න බැරි, එහෙම ඉහත දාන දෙයක් එහෙම නැත්නම් සමන්ත අඳින්න බැරි ඉහත දාන දෙයක් කෙනෙකුට දෙනවා. ඉතින් එහෙම දීමනාවලට කියන්නේ එහෙම ඇත්තන්ට කියන්නේ දාන දාස කියලා. සමහර විට අමුතුවෙන් සූදානමක් නැහැ තමන් පාවිච්චි කරන හැටියට. තමන් කනවොත් දෙනවා. එහෙම දෙන ඇත්තන්ට කියනවා දාන සතිය කියලා. එතකොට දීමනාවක් කරනකොට අනිත්‍යකට පාවිච්චියට ගන්න පුළුවන් විදියට ප්‍රයෝජනවත් විදියට යමක් දෙන්න ඕනේ. එහෙම තමයි බෞද්ධයන් ඒ කටයුතු කරන්නේ. ඉතින් ඒ තවත් දානයේ ප්‍රවේද ප්‍රතිකුත් තියෙනවා. දෙකක් තාලේ අපි බොහොම දානයේ ප්‍රගුණ කරනවා. දානයේ පුරුදු කරනවා. ඉතින් රට පුරාම මේ තැන්වල දාන්සල් දෙනවා. ඉතින් මේ තරම් දාන්සල් දෙන රටක් මුසු කිහිවත් නැහැ. කතා කර කර දන් දෙනවා. පාර යන පාරිපුතේ යන්නේ නැයට කතා කරමින් සෑහීම් දෙනවා. බොහොම ශ්‍රේෂ්ඨ කරමින් දෙනවා. ඉතින් හොඳයි. සංසන්දනයේක මේ මහා කාමික ශ්‍රේෂ්ඨ මහෞත්මය පහළ වෙච්ච කාල පරිච්ඡේදේ සංසල් වෙනවා. බොහොම වටින දෙයක්. ඒ දීමනාව විදිහට පුරුදු කරන්නට ඕනේ. ඉතින් Taman ළඟට කෙනෙක් නැති දෙරි කෙනෙක් ආවහම ඒකටත් ඒ විදිහට සලකන්න ඕනේ. ඉතින් ඒ නිසා දානය සියක් කියනවා. සීලයක් සියක් කියනවා. සීලය සමහර ප්‍රතික්‍රියාවක් වෙන්නත් පුළුවන්, පුණ්‍යක්‍රියාවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා සුබදි සම්පත් ලබන්නේ හොඳ ස්ථානවල ලබන්නේ හොඳ ස්ථානවල උප්පත්තිය ලබන්නේ රූප ස්වභාවය ඇතිව උප්පත්තිය ලබන්න ඕනේ කියන හැඟීමෙන් සීලය පුරනවා නම් ඒක පුණ්‍යයක් ක්‍රියාව. මොකද භාවයේ සම්පත් බලාපොරොත්තුෙන් කරන ක්‍රියාව. ඊළඟට භාවනාව සමහරව සිදු කරනවා මේ භාවනාව පුහුණු කිරීම නිසා මට ප්‍රඥා සම්පත්තිය ලබන්න පුළුවන්. සතර ප්‍රඥාවෙන් දිනන උත්පත්ති ලබන්න පුළුවන් කියන හැඟීමේ භාවනාව පුරුදු කරනවා. ඒ නිසා ඒකත් පුණ්‍යස්ත්‍යාවක් වෙනවා. ඊළඟට සත්‍ය කියන්නේ මේ යම් හිණක් දෙනවා කාටහරි. මටත් කාටහරි යමක් දුන්නා මටත් ලැබෙනවා කියලා තින් දෙනවා. සත්‍ය කියන්නේ ඒක. ප ဋ ානුමෝදනා. ඉන් අනුමෝදන් වෙනවා. ඒකත් පුණ්‍යස්ත්‍යාවක්. අනිත් එක විද්‍යාවච්ච. විද්‍යාවච්ච කියන්නේ වාසිකේ කිරීම. බොහොම හොඳ දෙයක්. වස්තුවේ කරන්නට ඕන බෞද්ධීන් ඒවා කුරුදු කරනවා. ස්වාමීන් වහන්සේලා ආශ්‍රය වස්තුවේ කරනවා. විහාරස්ථානයේ වස්තුවේ තියෙනවා. ඒක ඒ සෑම දෙයක්ම කරනකොට හොඳ සිතිවිලි පහළ වෙන්නේ. වැඩිහිටි ස්වාමීන් වහන්සේලා වෙන්නේ ලාබාල තරුණ විසුණු වහන්සේලා වස්තුවේ කරනවා. වැඩිහිටි ආම්බුදු පස්ථාන කරනවා. මේ සමාජෙම දෙමෝපියන් වෙනුවෙන් දරුවෝ උපස්ථාන කරනවා. සැලකිලි දක්වනවා. වැඩි හිටියන් නෙමෙයි සැලකිලි දක්වනවා. ඉගෙනුන්ට උපස්ථාන කරන යොක්කු භාෂාවක්. ඒනම් කුසල් සිතිවිලි පහළ වෙන්නේ තියෙන්නේ. ඉන් සිතිවිලි පහළ වෙන්නේ. ඊළඟට අපචායනය. අපචායනය කියන්නේ වැඩි සිටින් කිරීම, දරු කිරීම. වැඩි හිටියන්ට දරු කරනවා, සිද්දකුන්ට දරු කරනවා. ඒවා දේවල් ඒ දේ කිරීමෙන් තින් රැස් වෙන්නේ. ඊළඟට දේශනා ධර්ම දේශනා කරනවා, ගිහියෙක් දේශනා කරනවා පැවිදි. භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා. ඒකට යහපතක් වෙන්න කියලා ධර්මයේ දේශනා කරනකොට සමන්ත පහන් සිටිනේ සීති සීලි පහළ වෙන්නේ. ඊළඟට සුති සුති කියන්නේ ඇසීම. මේ ඇසීමෙන් මන ඇසීමෙන් සීති සීලි පහළ වෙනවා. හොඳට බණ අහගෙන ඉන්නකොට කුසල් සීලි පහළ වෙනවා. එතකොට ඒකින් රැස්වීම ඉන් පහළ ඇති කර ගැනීම, සිටිවිලි ඇති කර ගැනීම සතර සැප විපාක ලබන්න හේතු වෙනවා. දිට්ඨි කියන්නේ සංඥාදෘෂ්ටි ඇති කරගන්නවා. සංඥාදෘෂ්ටි ඇති කරගෙන ගත්තාම ඒකත් වෙනවා. පුණ්‍ය ක්‍රියාවක්. ඒකට කියන්නේ දස පුණ්‍ය ක්‍රියාවක් කියලා. දස පුණ්‍ය ක්‍රියාවක්. ඊළඟට පින්වත්නි අපි දැන් බලන්න ඕනේ කුසල ක්‍රියා. දැන් දස කුසල කියලා කියනවනේ. දස කුසල ක්‍රියා. දැන් මේ පින සහ කුසලයේ කියන්නේ මොකක්ද කියලා දැන් වැටෙන්න තේරෙනවා. පින සාමාන්‍ය ආහාරයේදී සීලය කියන වචනේ කුසල කියන වචනේ ભેදයක් නැතුව කවුරුත් එක දෙයක් හැටියට පාවිච්චි කරන්නේ. නමුත් මේ දෙක වෙන කලකා බලනකොට සීලයි පවයි දෙකම සතර සෑස්මට ඕන කරන කර්ම සංඛ්‍යාවට යන්නේ. කර්ම රැස් වෙන්නේ. ඉල කිව්වත් පවස්වත් කර්ම. ඒක සතර ගමන්ට හේතු වෙන ක්‍රියා. ඒකට පිනවකින් කරන්නේ සතරපාත ලබා ගැනීම භවගාමී මේක. ඒක සතරින් මිදෙන්න ඉලැදගත් වෙන්නේ නැහැ. සතරින් මිදෙන්න බැකින් විතරක් කරන්නේ. කුසල මාර්ගය කියන්නේ මේක. එතකොට කුසලය කුජලය නිවන් පැත්තට යොමු කරනවා. මේ නිවන් පැත්තට යොමු කරන ක්‍රියාදාමය තමයි කුසලය කියලා කියන්නේ. කුසලය කියන වචනේ තේරුම හැකියාව දක්ෂතාව කියන තේරුම. එතකොට මේ නිවන් හැකියාව දිනු කිරීම තමයි විචිතන මාර්ගයෙන් කරන්නේ. එතකොට කුසලය භවගාමී වෙන්නේ නෙවෙයි නිවනගාමී වෙන්නේ. ඒක තින භවගාමී වුණා පුදුමයට ඒක අවශ්‍යයි ඕන කරනවා. මොකද දුගතියෙන් මිදෙන්නේ. දුගතියෙන් මිදෙලා දුගතියට යන්න පුළුවන් එකින් ඇස් කිරීම නිසා. එතකොට පින්වත් දැන් අපි බලන්නට ඕන මේ මොනවද මේ කුසල ක්‍රියා කියන්නේ කියලා. කුසල ක්‍රියා 10ක් කියනවනේ. ඒ ඒ කුසල ක්‍රියා 10 දැන් බුදුහාමුදුරන්ගේ ඒ දේශනාවල බොහොම ලස්සනට බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා සාලියක සූත්‍රයේම විරංජක සූත්‍රයේම පැහැදිලි කරලා තියෙනවා ඒවා ධම්මචර්යය. ධම්මචර්යය සමචර්යය හැටියට. මේ පළවෙනි එක තමයි පාණාතිපාතං පහය පාණාතිපාතා පටිච්චසමුප්පාදේ. ප්‍රාණඝාතයෙන් වැළකීලා ප්‍රාණඝාතය ඇහැරලා ඉන් වැළකීලා ජීවත් වෙනවා. කොහොමද මේ වළකින්නේ? තවත් විස්තර කරනවා නිහිත දණ්ඩෝ නිහිත සත්වෝ. මේ දඬු පැත්තකින් කියලා අවියාවික පැත්තකින් කියලා ලැජ්ජී දයාපන්න. ඒ පමත බය ඇතුව, පමත ලැජ්ජා ඇතුව බොහොම අනුකම්පාවෙන් මේ කාර්මිකව සබ්බපාල දීපේ සිතාන සම්පීවිදේ සියලුම සත්‍යයන් කෙරෙහි සිතාන සම්පීව වාසය කරනවා. ඒක තමයි පළවෙනි සිතා ක්‍රියාව. එතකොට මේ සිතා ක්‍රියාවට යෙදෙනකොට මේ ඇත්තම හිත දූෂණය වෙන්නේ නැහැ. හිත රෝගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දූෂණය වෙන්නේ නැහැ. ඒ දූෂණයම හිත පවිත්‍ර කරනවා. ඒක තමයි සිතා ක්‍රියාව. ඊළඟට අදින්නාදානං පහය අදින්නාදාන පටිවිදසෝ හෝති බුදුන්ගේ ගැනීමෙන් වැළකීලා සංසන්තක ගමේ හෝ ආරණ්‍යකලේ හෝ යම් භාණ්ඩයක් උපකරණයක් එහෙම කියනවනම් ඒක පැහැරගන්නේ නැතුව ඒවයින් වැළකීලා ඉන්නවනම් අනුසුද්ධිය ගැනීමෙන් වැළකීලා ඉන්නවනම් ඒක තමයි අදස්සාදානය කියලා කියන්නේ ඊළඟට බලන්න දැන් ඔය කාමීත්‍යාචාරය කාමීත්‍යාචාරයේ කියන්නේ දැන් ගිහි ජීවිතය ගත්තාම ඒ ගිහි ජීවිතයේ පෞල් ජීවිතයක් ආරක්ෂා වෙන්නේ ඒ ස්වාමි භාර්යා දෙන්නගේ සුවදත්වය විශ්වාසය ආරක්ෂා වෙන විදිහට තිබුණොත් ඉතින් මේ විශ්වාසය හඩ වෙන විදිහට තවත් කෙනෙක් ඒකට සම්බන්ධ වුණොත් ඒ දෙන්නගේ ජීවිතේට ඒක තමයි සාමිත්‍යාචාරය කියලා කියන්නේ. ස්වාමියා වෙන කාන්තාවක් සමග සම්බන්ධතාවයක් ඇතිවොත් ඒකම මේ විරිඳ වෙන පුරුෂයෙක් සමග සම්බන්ධතාව පැවැත්වුවොත් ඒ පෞල් ජීවිතයේ තියෙන සුහදත්වය දිලෙනවා. ඒ සුහදත්වයේ දිලීම නිසා ඔවුන්ගේ ක්‍රියාවල, ඔවුන්ගේ සිටිවිවල දුෂණයක් ඇති වෙනවා. ඒක තමයි කාමීත්‍යාචාරය කියලා කියන්නේ. දැන් ඔය සාමීයක සූත්‍රයේ විරාජ සූත්‍රයේ දීර්ඝ වශයෙන් විස්තර කරනවා මේ ඔය ශික්ෂාපදයේ කඩගෙන නැති මේ කාන්තාවක් මේ පැත්තෙන් බලනකොට මාතුරක්ෂිතා, පිටුරක්ෂිතා, භාතුරක්ෂිතා කියලා කියනවා මා විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, පියා විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, මේ සහෝදරයා විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, මේ විදිහේ ස්ත්‍රීන් කීප දෙනෙක් ඉන්නවා, 21 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ ඇත්තන් සමග සිත අනිත් සම්බන්ධයක් ඇති කර ගැනීම කාමීත්‍යාචාරයට අයත් වෙනවා. ඒ නිසා ඒ ආරක්ෂා වීම කුසලයටයි. ඒ වල තියෙන කුසලයටයි. අනිත් කාරණය තමයි මුසාවාදය. ඕනෝන්ගේ විශ්වාසය ආරක්ෂා වෙන්නේ වචනේ උඩ. Tamanta hari අනුන්ට hari කිසියම් ලාභයක් මේ මොකක් හරි බලාපොරොත්තුවක් ඇතුව බොරුවක් කියනවනම් වචනයක් ප්‍රකාශ කරනවනම් පැවතීමේ අදහසින් ඒක තමයි මුසාවාදී කියලා කියන්නේ. අත් හේතුවා පර හේතුවා ආනික සංචිත්ත හේතුව න සම්පජාන මුතා භාසිතා වේ. තමන්ගේ ප්‍රයෝජනයට හරි අනුන්ගේ ප්‍රයෝජනයට හරි නැත්නම් කැම්බීම ටිකක් ලබා ගන්න මොනවා හරි බලාපොරොත්තුවක් නිසා හරි දැනතන අනිත්‍යයේ පවටන අදහසින් වචනයක් කියනවා නම් ඒක තමයි මුසාවාදා කියලා කියන්නේ. ඒකෙන් මේ පුජ්‍යලයාගේ චරිතය දූෂණය වෙනවා. අනිත් කාරණය තමයි හේන සමන් අනිත් සමාජයේ ජීවත් වෙන කෙනෙක් විදවන අදහසින් යම් යම් වචන ප්‍රකාශ කරනවා. විසෝසුස්වා න අමුත්‍රාකාතා මේ සම්බේදාය. මෙතන යමක් අහලා තවත් කෙනෙක් ඒක කියන්නේ නැහැ. එයයි බෙදුම් දිනවන්න. අමුත්‍ර සුප්පා මේ සංඝාකාතා අමුසම්බේදාය. මෙතන දෙයක් අහලා ඒක මෙතන කියන්නේ මේ ඇත්තන්ගේ වේදේ සඳහා. ඉතින් ඒ ඇත්තෝ මේ සමගින් ඉන්න ඇත්තෝ සමගි කරන්නට ඕනේ. අසමගි වෙච්ච ඇතු සමගි කරන්න ඕන. සමගි වෙච්ච ඇත්තන් මේ සමගිය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්න ඕන. සමග රතු සමග සරණ වාචම් භාවිතා හොති. සමගි කිරීමේ ඇලෙන්න තෝරන සමගි කරන වචන පාවිච්චි කරන්න ඕන. එහෙම පාවිච්චි කරනවා නම් මේක නිදුෂණය නෙමෙයි. තේනම කියලා කියන්නේ ඒකයි. අතන කියන දේ මෙතෙන්ද කියලා ඕක පිළිස බිඳවනවා. මෙතන කියන දේ අතින් තැනකට ගිහින් ඒ පිළිස බිඳවනවා. මේ සිත් සම්පන්න සාමකාමී සමාජයක් අතරේ ඕනෝන් දිලවීම තමයි මේ තේරුම කියලා කියන්නේ. ඊළඟට අරුත වාචය. යම් කිසි වචනයක් ප්‍රකාශ කරනකොට ඒ ප්‍රකාශ කරන වචනේ බොහොම පීඩනක වෙන්න ඕන. බොහොම පීඩනක වෙන්න ඕන. යාසා වාචා නීලා අන්නසුකා තේමනිය. ඒ දොස් රහිත වෙන්න ඕන. නීලාගේ දොස් රහිත වෙන්න ඕනේ. අන්න සුඛා කන්ට බොහොම ප්‍රිය වෙන්න ඕනේ. ප්‍රේමණීය. ප්‍රේමණීය වෙන්න ඕනේ. අද යන ගම. සිද්ධාන්න සිහි. සිද්ධාන්න සිහි වෙන්න ඕනේ. හෝරි. හෝරි කියන්නේ නගරේ ජීවත් වෙන. සිස්සත්ත්වයට ගැලපෙන. බහුජන කාන්තා බොහෝජනයාට ප්‍රිය වුණි. බහුජන මනාපා බොහෝජනට මනාප වූ. අනේ ඒ විදිහේ වචන පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි පරුසාව පරුසාවාචින් ගැලපීම. අනුසා වාචා කියන්නේ තමන්ගේ අනුන්ගේ හිත කලු කරන නපුරු කරන වචන පාවිච්චි කිරීම. එතකොට එහෙමනම් අපි පාවිච්චි කරන්නට ඕන මේ විදිහේ වචන. මේ සාහිත්‍ය කනට ප්‍රිය ප්‍රේමණීය සිත් ගන්න. ඒක ශිෂ්ටත්වයට ගැළපෙන බොහෝ දෙනාට ප්‍රියමනාප පුදවන ඒ විදිහේ වචන පාවිච්චි කරන්න. සම්පූර්ණ සමාජයේ නිරුද්ධන වචන පාවිච්චි කරනවා. ඒ වචන පාවිච්චි කරාම ඒවයි සමුබව, ගුරුසු බව, අනීරි බව මේකන අහගෙන ඉන්නවා. ඒ අහගෙන ඉන්න පුද්ගලයෝ තමන්ගේ දක්ෂකම් අනුව තමන්ගේ ශක්ති සම්පන්නකම් අනුව මේ දිනයි වචන පාවිච්චි කරාට ආන්නේ ඇත්ත කල්පනා කරන්නේ මේ ඇත්තගේ තියෙන නැදුනකම. මේක ශිෂ්ටත්වයට පත්වෙච්ච කෙනෙක් නෙවෙයි. මේ සමාජයේට සමයට ගැලපෙන වචන නෙවෙයි පාවිච්චි කරන්නේ. මේ වචන වලින් මේ සිද්ධියගේ තියෙන වැදගත් සම සමාජයේ මනිනවා. Taman නොහිතුවට සමාජයේ මනිනවා. ඒ නිසා පින්වත්නි, ඉදිසක් කිදී යම් කිසි වචනයක් පාවිච්චි කරනකොට ඒ වචනේ බොහෝ කල්පනාගෙන එළියට දාන්න ඕනේ. අනිත් එක්කෙනාට කියද කියලා බලන්න ඕනේ. ඒ අත්තිය නම් මේ වචන පාවිච්චි කරන්න හොඳ නෑ. අනිත් පුද්ගලයාගේ ආවේග මතු කරන මේ අවසන විදිහේ වචනද කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් තේරුම් අරගෙන මේ වචනේ පිට කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේක හොඳ සමාජයක් ගොඩනගෙන ඉන්න. කුසල ක්‍රියාවක් කියන්නේ එතකොටයි. ඒ නිසා අපේ වචන ක්‍රියා යහපත් වෙන්න ඕනේ. ඒක කුසල ක්‍රියාවක් වෙනවා. අනිත් වචනේ තමයි කිව්වත් සම්පප්පලාප කියන්නේ. සම්ප කියන්නේ හිස්දේ තමන්ගේ අනුන්ගේ හිතසුව විනාශ කරන හිස්දේ කලාප කියන්නේ දෙදවීම. එමනම් අපි ඒවයින් වළකින්න ඕනේ. එතකොට ඒ කුසල ක්‍රියාවක් වෙන්නේ. කාලවාදී, භූතවාදී, කාලවාදී කියලා කියන්නේ ගැළපෙන. කාණයට ගැළපෙන වචන වෙන්න ඕනේ. භූතවාදී කියන්නේ සත්‍ය වූ වචන වෙන්න ඕනේ. අත්වාදී අර්ථවත් වෙන්න ඕනේ. ධම්මවාදී ධර්මානුකූල වෙන්න ඕනේ. නිදානවකින් වාචන් භාතිතා. එහෙම නිදාන දානයක් වගේ වචන. තැන්පත් කරගන්න, සිහිය තැන්පත් කරගන්න ගැළපෙන විදිහේ වචන පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි සම්ප්‍රප්ලාපයෙන් වැළකීම කියලා කියන්නේ. ඒක කුසල ක්‍රියාවක්. අනිත් කාරණය තමයි අවිද්‍යාව. අවිද්‍යාව. අවිද්‍යාවෙන් වැළකීම. අවිද්‍යාවෙන් තොර වීම. තමන්ගේ අන්තපු වස්තුවක් ඒක ඔවුන්ගේ සතුට පිණිස පාවිච්චි කරන යම් කිසි දෙයක්. ඒ පාවිච්චි කරන්න උත්සාහයෙන් අනු හරි හම්බ කරගත්ත දේ ඒවා තමන්ට අයිති කරගන්න කල්පනා කිරීම. යන්තම් පරස්ස පරිවිස්සූප කරණං තන් නාදිද්ධිතාවෙති. අහුවත නම් පරස්ස සම්මමස්සාති. අනේ ඒකට තියෙන එක මට ලැබුණොතින් හොඳයි කියලා මේ අනිත් කෙනෙක් හිමි කරගත්ත දෙයක් උත්සාහයෙන් ලබාගත්තද තමන් අයිති කරගන්න යනවා. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඊළඟට කියනවා ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියලා කියන්නේ මේ නරකයෙන් දූෂණය වෙච්ච හිතින් අනිත්‍ය විනාශේවා නැසේවා කියන කල්පනාව. තමයි ව්‍යාපාදේ. මේ ව්‍යාපාදේ ඒ ඉතින් ඈඩ් කර ගන්නවා නම් ඒක තමයි කුසල ක්‍රියාව. අනිත් කාරණේ තමයි මේ සම්මා දිට්ඨිය. දෘෂ්ටි යහපත් වෙනට ඕන. දෘෂ්ටි යහපත් වෙනවා තමයි කුසල ප්‍රතිපදාවට යොමු වෙන්නේ. ඒ කුසල ප්‍රතිපදාවට යොමු වෙන්නේ නැහැ දෘෂ්ටිය යහපත් වෙන්නේ නැත්නම්. ඒ නිසා මේ කුසල ක්‍රියාව කුසල ක්‍රියා තේරුම් ගන්නට ඕනේ. නැති මේ දස පුණ්‍ය ක්‍රියා වස්තු සසට හේතු වන බව කුසල ක්‍රියා භවෙන් නිදීමට සසරෙන් නිදීමට හේතු වන බව තේරුම් ගන්නට ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි වර්ධනය කළ යුත්තේ කුසල මුළු කරගත යුත්තේ කුසල. කුසලන් වික්‍රේ භාවයේත. මහණේ කුසල් වඩන්න. සත්තා වික්‍රේ කුසලන්. මේ සත්තා වික්‍රේ අකුසලන් පදලෙකින් මහණේ අකුසල් දුරු කරන්න පුළුවන්. කුසල් වඩන්න පුළුවන්. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කුසල් වැඩිම පිළිබඳව දේශනා කරා. මේ අවස්ථාවේ අපි මේ වෙසක් සමයේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උතුම් සිදුවීම් තුනක් සිහිපත් කරන මේ අවස්ථාවේ මේ කාලයට එන්නට කලින් අපි දැන් දැන්ම සූදානම් වෙන්නට ඕන. මේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ පිළිපදින්න. ඉතින් ඒ කාලේ විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් ඉස්තෝ පැවැත්වුවා. බාලනාක්කත් කියලා උත්සවයක් තිබුණා. ඒ බාලනාක්කත් කියන උත්සවයේ පවත්වපු ආකාරය වනපතේ සඳහන් වෙනවා. සරත් නුර හිටපු මිනිස්සු විහාරයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකන් කලින් ඉඳලා ওই නැකැත්තෙලියක් පැවැත්වුවා. මේ නැකැත්තෙලිය පැවැත්ම 아무තු විදියකට. ඒ රටේ පිරිස ශරීරයේ පුරාම ඉසරතුර ජීවත් වෙච්ච මිනිසුන් ශරීරයේ පුරාම ගොමතවරගෙන අලුතවරගෙන තනින් තන යනවා. තවත් තවත් බහුරූපෝලම් සකස් කරගෙන තනින් තන ගෙවල් වලට යනවා. මේ ගෙවල් වලට ගිහිල්ලා බොහොම අසභ්‍ය විචි වචන පාවිච්චි කරන්නේ. ඒ විතරක් නෙවෙයි පාරේ යන්නේ නැත්නම් තුනක් උතුරු විසුළු කරමින් යන්නේ. ඊළඟ ජීවන් වලට ගිහිල්ලා අසභ්‍ය වචන බොහෝම කනට අමිහිරි වචන පාවිච්චි කරමින් මුදල් රැස් කරනවා. ඉතින් මේ කාලේ ඒ සැලකුම්ර ඉන්න බොහෝ ශ්‍රද්ධාවන්ත ආර්ය පිරිස බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝයා මහමගට වඩිනවට කැමති නැහැ. ඒ නිසා මේ ඇත්තු විහාරස්ථානයේදී ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට විසුණු වහන්සේලාට ආරාධනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේලා මේ සතියේ මගට වඩින් දෙපා අපි මේස් වලට වැඩමවන්න දෙපා ඉන්න පාතේ වඩින්න අවශ්‍ය නැහැ අපි ඔබ වහන්සේලාට අපෝපස්ථාන කරනවා කියන ආහාර පාන ආදී දේවල් සියල්ලක්ම දානමාන සකේල විහාරස්ථානේ ඒ ඇතු ජීවන් වලට වෙන නිස්සබ්දව ඉන්නවා ඉතින් මේ බාල පිරිස ඉස්සෙනින් අද පිරිසේ මේ විදිහට ගොම අලු තවරගෙන තනින් තන යමින් ඒ නිවෙස් වලට එනකොට ඈතදීම මේ හඬ ඇහෙනකොට මුදල් දීලා මේ පිළිස යවනවා. වැඩි හිතුව ළමයින්ටත් මේ හඬවල් නැහැ මුදල් ටිකක් එහෙම ඉක්මනින්ම දීලා ආපිටක් කරනවා. ඉතින් ඒ විදිහට සතියක් තියෙනවා. බොහොම අමිහිදී. මේ සතියක් ගත වුණාට පස්සේ මේ ආර්ය සිවිස, ශ්‍රද්ධාවන්ත පිළිස, බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා තමන්ගේ නිවෙස් වලට වඩමවාගෙන දම්පැන් පිරිනමල මෙච්ච සිද්ධිය කියනවා. අනේ ස්වාමීන් බුදුරජාණන් වහන්සේ අපි බොහොම වේදනාවෙන් පහුගිය කාලේ ගත කළේ. මේ බාලන අස්සත්ත බාලන අස්සත්තේ නිසා මානින්ගේ නැකැත්තේ නිසා අපිට මහා කරදරයක් වුණේ. මහා විපත්තියක් වුණේ. අමිහිරි හඩක් අහන්න ලැබුණේ. ඉතින් ඒ නිසා අපි මේ විදිහටයි පිළිපැද්දේ කියලා ඒ ඇත්තන්ට ඒ සතිය පුරාම ගත කරන්න සිද්ධ වෙච්ච විද්‍යාවට ආදී පැහැදිලි කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක අහගෙන ඉඳලා බණපදයක් දේශනා කරනවා. සමාද මනු නිංජන්ති බාලාදීනේ දිනෝදන. අප්‍රමාදන්ති මේධාවී ධනං සෙත්තං වරක්කති. බාලාදුන්නේ දිනෝදන ඥානෙ අදු නුවණ අදු බාල ජනයා බාලා දුන්නේ දිනෝ ජනා මේ ඥානයේ අඩු බෝඩ අය මේ විදිහට හිතෙනවා අප්‍රමාද මනු වෙන්ජන්ති බාලා දුන්නේ දිනෝ ජනා අප්‍රමාදංච මේධාවි ඥානවන්ත අය අප්‍රමාදය ඥානං පෙක්ඛං වරස්සති ඉසුන් ධනයක් හැටියට ආරක්ෂා කරනවා දැන් ඔන්න බලන්න බාල ජනතාව. බුද්ධියෙන් අඩු, ශික්ෂණයෙන් අඩු බාල ජනතාව හැදෙන්නේ නැති. ඊයේ දැනුගතයි නෙවෙයි. ඒ නිසා ශරීරයේ පුරාම ගොමාලු තවරගෙන අනිත් අනිත් අයට පාරිතෝෂය ණයට උසුළු විදුළු කරමින් ජනල් වලට ගිහිල්ලා බොහොම අසභ්‍ය වචන පාවිච්චි කරමින් ඉඳගස් කරනවා. ඉතින් බුදුහාමුදුරු පැහැදිලි කරනවා මේ භාවය සංගය හැටි. නමුත් අනිත් අය සමාදමනුයෙන් යන්ති බාලා දුන්නේ විනෝදන අපමාදයන්ට නේදාවී ධනං තෙස්සංගාරති ඥානවන්තයෝ අපමාදය දේශ දයාවක් හැටියට සැලකනවා ඒක තමයි වටින්නේ දැන් අපි තීරණ ගන්නට ඕන අපිත් අපේ සමාජය තුලත් මෙහෙම දේවල් දකින්න ලැබෙනවා නුවණ මදි වුණාම දැනුගත් සම්මදි වුණාම අනිත් අයගේ පහසු ගැන සැලකන්නේ නැහැ අපි නිතරම කල්පනා කරන්න තෝරන අනිත් පැත්තන්ගේ පහසුව. තමන්ගේ පහසුව විතරක් නෙවෙයි අනිත් පැත්තන්ගේ පහසුව ගැන සැලකන්න ඕන. ඉතින් එහෙම නුවණ තියෙන ඇත්තෝ තමන්ගේ විතරක් නෙවෙයි අනිත් පැත්තන්ගේ පහසුව ගැන සැලකලා කටයුතු කරන්නේ. මෙතන තියෙනවත් පිටියෙන් තේරුම් ගන්නට ඕන අප්‍රමාද කියන වචනේ. මද කියන්නේ මත් වීම, සමාද කියන්නේ අතිශයින්වත් වීම. අතිශයින්වත් නොවන්නේ ඥානවන්ත අය. විවිධ හේතු නිසා මත් වෙනවා. සමහරු ධනෙ නිසාමත් වෙනවා. සමහරු උගත්කම නිසාමත් වෙනවා. සමහරු පිළිවෙල නිසාමත් මත් වෙනවා. සමහරු රූපේ නිසාමත් වෙනවා. විවිධ ක්‍රමවලින් මත් වෙන ඇත්තෝ ඒ මත් වීම නිසා උදව් වෙලා මානෙන් මත් වෙලා වැඩි හිටියන් සලකන්නේ නැහැ. සැලකිලිසර සලකන සලකන්නේ නැහැ. කලේ යුතුයකම් ඉෂ්ට කරන්නේ නැහැ. බොහොම නරක විදියට පහත් විදියට මේ ජීවිතේ ගත කරනවා. ඒ නිසා ඥානවන්ත මිනිස්සයා තේරුම් ගන්නවා ඉවස්සම කියන එක අපට ඕන කරන දෙයක්, ධනවත්කම කියන එක ඕන කරන දෙයක්, බුද්ධ ආගමේ ප්‍රතික්ෂේප කරගෙන බුදුරජාණන් වහන්සේ ධනවත් වීමේ වැදගත්කම දේශනා කරලා තියෙනවා ධනවත් වෙන ආකාරයක් දේශනා කරලා තියෙනවා නමුත් මේ ධනයම ජීවිතය හැරෙ නෙවෙයි ඊට වඩා වටිනවා ආධ්‍යාත්මික ජීවිතය ආධ්‍යාත්මික ගුණවගාවත් එක්ක අනිත් අනිත් ලක්ෂණත් එකතු වෙන්නට ඕන කෙනෙක් වුණත් වුණා වෙන එක හොඳයි කෙනෙක්ක් කියනවා වුණත් වෙනවා ඒ රූමත් නියම හරය හැටියට කල්පනා කරගෙන තමන්ගේ යුතුයකම් බැහැර කරමින් ආධ්‍යාත්මික පැත්තෙන් ඉතින් පිටමන් වෙනවා නම් ඒ ජීවිතේ වටින්නේ ඒ නිසා ඔය අංග වගේම ජීවිතයේ හරය ගැන කල්පනා කරන්න ඕනේ. ඒවා ගුණවත් සම් ආධ්‍යාත්මික වැදගත්කම් ගැන සදාචාරය ගැන වටිනාකම් ගැන කල්පනා කරන්න ඕන. එහෙම වුණාම තමයි ඒ ජීවිතය වාසනාවන්ත වෙන්නේ. ඒසා සින්නත් අපි කල්පනා කරන්න ඕන මේ දෙකක් සමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගැන ටිකක් කල්පනා කරන්න. උන්වහන්සේ දේශනා කරපු ධර්ම අපේ සමාජයේ කොච්චර වැදගත්ද? ඒවා තේරුම් ගත්තේ නැති ඇත්තෝ මේ උතුම් ජීවිතේ විනාශ කරගන්න ආකාරයත් අපට අහන්න දකින්න ලැබෙනවා. පහුගිය සතියේ පමණ අපට අහන්න ලැබුණ ජනමාධ්‍ය වලින් පසුගිය මාස දෙක ඇතුළත අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියදී විසහ ගැනීම 67ක් තිබුණා කියන්නේ. ඉතින් ඒ මේ බෞද්ධ රටේ ඒ තරම් තිබි කාලයක් ඇතුළත මෙවැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් අහන්න ලැබීමත් මේ සනගාතියට කාරණයක්. ඒක ආර්ථික හේතුන්ව නොනවත් අපට දැනගන්න ලැබුණා. ඉන්වත්නි අපි මේකට මාර්ග සකස් කරන්න ඕන. රටේ පාලක පක්ෂයෙන් දැනුගත යුතු නැත්. මේකට මාර්ග සකස් කරන්න ඕනේ. විසුන් වහන්සේලාත් මේ පිළිබඳව සැලකිලි යොමු කරන්නට ඕන. මේ පිරිස විහාරස්ථාන වලට එන්නට ඕන. මේ ජීවිත ප්‍රශ්න නිසා සියදින් මහා ගැනීම කරගත යුතු නැහැ. මේ ජීවිත ප්‍රශ්න විසඳාගන්න මේ මාර්ග තියෙනවා. මානසික අසහනය ඇති වුණාම විසුන් වහන්සේලා හමු වෙන්නේ. ඒ විසුන් මහා දැනුගත් විසුන් වහන්සේලා හමු වෙලා උන්වහන්සේලා සමග සාකච්ඡා කරලා තමන්ගේ මානසික අසහනය අඩු කරගන්න උත්සාහ කරන්න ඕනේ. මේ විසුණු වහන්සේලාත් මෛත්‍රී සහගතව එවැනි ඇත්තන්ට උදව්පකාර කරන්නට ඕන. මේ විසුණු වහන්සේලා අපි දන්නවා විශාල සංඛ්‍යාවක් ඒ සඳහා ඇටකතු වෙලා ඉන්නවා. ඒ නිසා මේ බෞද්ධ රටේ එවැනි සිදුවීම් සිදුවෙන්න ඉඩ සබඳ හොඳ නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඒයන්ට සිහිත ලබන්නට පුළුවන් නිසා මේ විහාරස්ථාන ආශ්‍රය කරගෙන තමන්ගේ ගුණ නුවණ දිනු කරගන්න කල්පනා කරන්න ඕන. දැන් මේ රටවල් විතරක් නෙවෙයි අබෞද්ධ රටවල් වල වෙන සිදුවීම් සිදු වෙනවා. නමුත් ඒ ඇත්තන්ට පස්සේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන ඒ පැත්තට හැරිච්ච පිරිසකුත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ ගැඹුරු කාරණා පිළිබඳව තේරුම් අරගෙන පැහැදිලා පැවිදි ජීවිතයට පස්සේ ඉච්ඡාවක් ඉන්නවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රේෂ්ඨ ධර්මය අපේ ජීවිතවලට පුරුදු පුහුණු කරගෙන නිරව ජීවිත වාසනාවන්ත කරගන්න. ඒකම පරලෝක ජීවිත වාසනාවන්ත කරගන්න. පුණ්‍ය ක්‍රියා දිනු කරලා පුණ්‍ය පුණ්‍ය ක්‍රියාවල යෙදিলা සසර ජීවිත සතුටවත් කරගන්න උතුම් ජීවිත ඇති කරගන්න ඕන. ඒකම කුසල මාර්ගයට බහැලා මේ සසරින් නිදීමෙන් ලැබෙන සාන්ත නිවන් සුවය ලබා ගන්නට අවුරුත් ප්‍රාර්ථනා කරගන්න. ආකාසත්තාච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආසාසත්තාච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තාච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සංසදා ධර්ම ශ්‍රවණාන් සංසේ දසයන් දනාතම සාන්ති නිවන් සුවසේ වේවා අද දේශකයන්න් වහන්සේ රාජේ තරුණසෝ මහා විහාරය යන උභය විහාරාධිපති රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජ්‍යපාද අහංගම රත්නසිරි නායක ස්වාමීන් වහන්සේ